පංච පරං පන්තියේ කීනාදවස්ස බෙත්තුනෝ පංච පංච ඉන්ද්‍රියානි භාවිතා වන්ති භාවිතා ඉතංති භන්තේ කීනාදවස්ස බෙත්තුනෝ බලං හෝති යං බලං ආගම්ම කීනාදවස්ස බෙත්තුනෝ ආසවානං අයං පටිජානාති කීනාමි ආසවාති අපි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වාගේ ආසනයේ ධර්ම සේනාධිපති තත්ත්වයේ ධර්මයේ උත්තම ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ආසනයේ හඳුනාගත්ත පාසන් සම්පත්තිය ළඟා කරගත්ත ආකාරයේ මේ සීනවස්ව බව නැත්නම් රහත් විච්ඡ හිතක තියෙන ඒ උදාාර ස්වරූපය ඒ ධර්ම ස්වාමී වූ කරුවචනන්ගේ ප්‍රකාශ කරන මේ ආකාරය. ස්වාමීන් වහන්සේ මේ යම් මේ කීනාස්ත යනවා කියන නමක් වෙනවනම් උන්වහන්සේට මේ පංච ඉන්ද්‍රිය ධර්ම මනස වැඩිලා තියෙනවා මනාකොට වැඩිලා තියෙනවා මේකත් ඒ ක්ෂීනාස්තයන් වහන්සේට මගේ ආශ්‍රවයන් සියල්ල කෙරුණා කියලා දැනගන්න ශීනාස්ව බලයක් වෙනවා කියන එකයි අපි සාමාන්‍ය තේරෙන්නේ සිංහල භාෂාවට දාගත්ත ගන්න තියෙන්නේ. ඉතින් අපි ඒ වාගේ ඒ ඊළම තේස්මට උත්කෘෂ්ඨ මට්ටමින් මේ දකින්න தත්ත්වය මේ යෝගාවචර ජීවිතයකට සම්බන්ධ කරගන්න කියාම අපිට ඒකෙන් වඩා ගන්න පුළුවන් මේ වගේ වචන හෙනකොට ඇති වෙන සත්‍ය ආදී ධර්ම ඒ වාගේම ඒ අත්සන් විසින් ඉදිරිපත් කර ගන්නට ඉච්ච වීර්ය, ඒ වගේම සතිය, සමාධිය, ප්‍රඥාව කියන ආදත්තය එහෙම නැත්නම් කරපින්නව ගතිය උදව් කර ගන්නත් පුළුවන්. මේ වගේම මේ එක එක ඉන්දිය ධර්මයක් අන්ධ පුතග්ජන භාවයේ ඉඳලා මේ වාගේ සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් අනුග්‍රහ කරනකොට කොහොමද වැඩිගෙන යන්නේ මේ වැඩිගෙන යන තැන අපි කොතනද ඉන්නේ ඒ ඉන්න තැන ඉදිරියට යන්න අපට මොන මොනවද අඩුපාඩු වැඩිපාඩු තියෙන්නේ කියලා මේ පැත්තෙන් බලන්නත් පුළුවන් මේ දෙකම මේ බලන ආකාර දෙකම මේ වැඩට බැහැපු යෝග භූමියටපත් වෙච්ච සපතටපත් වෙච්ච යෝගාවචරයේ පැත්ත ඒ විතරක් නෙවෙයි මේ ඉන්දිය ධර්ම පිළිබඳ කතාව කිසිම යෝග භූමියකටපත් නොවිච්ච එහෙම නැත්නම් මෙලොව වශයෙන් නිවන් දකින්න ඕනේ නැත්නම් අපි මේ සම්්‍යක්ෂික සාසනේ සාසන සම්පත්තිය කවදා හෝ ලං කර ගන්න ඕනේ කියලා තමන්ගේ ජීවිතේ සම්බන්ධ කරගත්ත නැති දර්ශනීය පැත්තෙන් එහෙම නැත්නම් මූල ධර්ම පැත්තෙන් කරුණු හොයන්තේ කියන අත්තට විශාල තොරතුරු රාශියක් ලබා දෙන ඉතාමත්ම රසවත් තොරතුරු රාශියක් ලබා දෙන ඉස්හාන සම්දිස්ථාන ඒ මොකද මේ ඉන්දිය ධර්ම එක පැත්තකින් බලනකොට මේ ඉන්ද්‍රිය කියන වචනේ රාහතනේ පාවිච්චි කරලා තියෙන ආකාරයත් හරිම විචිත්‍රයි. විවිධ සමහර විට හොඳ පැත්තෙන් සමහර නරක පැත්තෙන් කියන දෙපැත්තම මේ ඉන්ද්‍රිය පාවිච්චි කියන වචනේ පාවිච්චි. ඒ වගේම ඒවා පිළිබඳ හැදිරිතු ආකාර සර්වඥ දේශනාවේ විවිධ තැන්වල විවිධ දෘෂ්ටි කෝණ වලින් පෙන්වලා දෙනවා. මේ නිසා අර ආනාපානය අමුදරුවන් රකින්න දේවල් දරවල් වල ව්‍යාපාර කටයුතු කරමින් ගත කරන මේ ලෞකික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් අතර ලොකු වෙනසක් මේ ඉන්ද්‍රිය කියන එක තේරුම් ගැනීමෙන් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකායත විෂය දර්ශනයත් අතර මැද දර්ශන රාශියත් අතර මැද මේ ඉන්ද්‍රිය කියන ධර්මය ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි නිසා යෝගාවචරයට බොහෝ විට පටලැවෙන්නේ කියනවා. මේ පාවිච්චි වෙලා තියෙන ආකාරය නිසා පටලැවෙන්නේ. ඒ නිසා මේ පටලැවෙන්න අවුල් වියවුල් කරගෙන බේරාගෙන පිරිසිදු කරගන්න එක යෝගාවචරයේ ජීවිතේ බොහෝ වැදගත් වෙනවා. ඒ නිසා අපිට බලසින් ඉන්නේ යන්නේ විවේකීව මේක මේකට කාලය යොදන්න වෙනවා ධර්ම සාකච්ඡාවල් ඉදිරිපත් කරගන්න වෙනවා ධර්ම දේශනාවල් ඉදිරිපත් කරගන්න වෙනවා ඒ වගේම භාවනාවේදී මානසිකාර ඉදිරිපත් කරගන්න වෙනවා අපි ගිය පාරත් ඒ යම් ප්‍රමාණයකට මේක කලෙලි කරගන්න උත්සාහ කළා මුතුදිය කියන වචනේ ගත්තාම ඉන්දිය ධර්ම විදි දෙකක් ගැන අභිධර්මයේ වාගේ ඒවා පිටුකොල දක්වන ස්ථානව සඳහන් මේ අපි ඉදිරිපත් කරගත්තා වූ සීනාස්තව බල කියන සූත්‍රය නම් ඒක ඉදිරිපත් වෙලා තියෙන්නේ කොහොම විශේෂිත තේරෙන්ට පහසු පටලවෙන්නේ නැති මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් වෙන විදියට. කොහොම නමුත් අර සාසනයේ ආධුනික නවක යෝගාවචරයේකට මේ අනිකුත් ඉන්ද්‍රියත් මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල ගැටෙන ගැනෙන පංචේන්ද්‍රිය සත්‍හ වේදික සති සමාධි ප්‍රඥා කියලා නාමික වශයෙන් දක්වන ඉන්ද්‍රිය අතර මේ පටලවිල්ල ඇති වෙන්න පුළුවන් බව සාධාරණ වාදයක්. ඒ මොකද අපි අර බෝධිපාක්ෂික ධර්ම වල ගැනෙන අපි මේ සූත්‍රයේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන මේ සත්‍හ වේදික සති සමාධි ප්‍රඥා වලට විස්තර වෙලා සාමාන්‍ය ආගමික ජීවිතයට බහිරකොට යෝගාවචරයට හැදෙන්න හම්බ වෙන්නේ බණකින් හෝ ධර්ම සාකච්ඡාවකින් මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ධාන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා මේ ඉන්ද්‍රිය ධර්ම. මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කිසි බණක් නෙවෙයි කියන්නේ කාල සත්‍විත ධර්ම දේශනා තියෙනවා මේ ඉන්ද්‍රිය සංවර කිරීම. ඒ වගේම යෝග ජීවිත හදගැහෙනකොට අවශ්‍ය කරන විශාල අවශ්‍යතාවය. ඒ නිසා මේ බාහිර ලෝකේ විස්තර කිරීමේදී සර්වඥාන්සේ පාවිච්චි කරපු චක්කසෝත ධාන ගුරුවා කාය කියලා එකපැත්තකින් මෛත්‍රිය කියලා ගත්ත තව පැත්තකින් ඒ ඉන්දිය ටික අපි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ටිකක් ගත්තාම මේ දෙක ලෝක දෙකක තියෙන දෙයක් වගේ. අර සත්තු දෝත ධාන ජීවා කාය කියන කිවිදිය සහ වැඩි වීම දියුණු කිරීම අපි කියනවා ඉඳුරන් පිනවීම කියලා. ඇහැ පිනවීම. කන පිනවීම. නාසය පිනවීම. දිව පිනවීම. කය පිනවීම. ඉතින් මේක තමයි ඉතිරිසන් ලෝකයක්, මනුස්ස ලෝකයක් කියන දෙක එකිනෙකා තරග කරමින් මේ පෘථිවි කුත්තේ මත ගෙනියන ජීවිත හදන. පරිසරවලට අතරක් තියෙනවා. ආගම් අතරක් තියෙනවා, ජාති අතරක් තියෙනවා, ඒ වගේම පිරිසින් සතුන් අතරක් තියෙනවා. ඒක නිසා අද ලෝකේ ලෝකායත විද්‍යන් පුදුමාකාර විදිහට දියුණු කරගත්ත මිනිස්සයා හිතන මේක මානව ලෝකය කියලා. ඒක හදලා තියෙන්නේ පිරිසන් හදලා තියෙන්නේ මේ නරක වෙනවාට පණ දීලා ඒක ඕන වෙලාවට ඕන විදිහට ඒක සලාගෙන පෙලාගෙන ඒකත් විහාමයට ඒකත් නිමාතට ආන්වලට ඒ විවිධ කොටස් සඳහා නරුවට ඒක ප්‍රශ්නක් කරනකොට මේක මනස ලෝකයේ ඒක පැත්තකින් මේ බුදුරන් දෙවියනේ ඒක අන්තවාදයට ගිය විශ්වාසගත ලෝකෙ හිත. ඉතින් තමයි හිතනවා ඒ කිරිකනාවක් තියෙනවා කියලා. අපි මේ ලෝකේ ඉපදුනා අපි මේ ලෝකෙට කපයි ඒ නිසා අපටත් අයිතිවාසිකමක් තියෙනවා කියලා අයියෝ පොතේ දිනේ වගේ සත්‍යය නිසා මනුස්සයෙන්ට පරිගණනය කරගන්න යත්තා. උන්ට උරුම තන් තියෙනවා ඒ කියන්නේ මනුස්සයාගේ මනුස්සයාට වත් කරනවා. ඒත් මනුස්සයා හිතන විදිහේ එහෙම නෙවෙයි මේ ඔක්කොම අපේ කියලා. මොකද කිසි කෙනෙක් සංකීර්ණ සිතේ රාජින බුද්ධහාන ලංකාවේ පහළ වෙන වෙලාවෙදීම ඒක බොහොම වැදගත් වෙනවා මේ ළඟදී විවිධ අරබියන් වල මේ මාතෘකාව දෙනතර පහලා තියෙනවා. අපේ මහින්ද නැත්නම් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ පුරවැසිය හෝ ලංකාවේ නායකවතේ ඒ දේවානන්ද පිට රාජ්‍ය වහන්සේ දඩේ ඉන්නවා. ඒ දඩේ යන වෙලාවට ඒ රාජ්‍යරු අර ඒ රහතන් වහන්සේ දිහාවට එන්නත් අන්තර නොදුතු නොදැක්කේ බුදු මහරහතන් වහන්සේගේ ආත යොදවන්ත සක්කදේවියන් මේකේ ස්වරූපයෙන් ඇවිල්ලා එනි ගාමින් කෙනෙකුලා ඒ බුදු මහරහතන් වහන්සේගේ විහාරට ගිහින් මෙතන ඉඳියක් කියන තමයි අපේ ඒ සාහිත්‍ය පොතල තමයි. මේ නිසා ඒ දේවානන්දගේ ඉතන සම්මිතිස්ත කියන රාජ්‍යෝ දුවගෙන යනකොට එකම ගොමනාවකින් මත්යද්දෙත් ඒ වේදිකාව සතේ වේදිකාව සතේ පස්සේ ලවණ යනවා වගේ මේක තමයි බඩ පිළිය කියලා කියන්නේ. ඒ වේදිකේ ඉන්න කොටයි ඒක පාට රබ්බයක් වගේ සිත් කියලා කතා කරනවා. ඒකකට තමයි කවුද කියනවද මම කියලා කතා කරන්නේ කියලා. ඒකත් තමයි දැනගත්තේ සාම සංවිදියාවෙන් දෙත් අර ඉන්දිය ආස්වාදයේ යෙදී සිටින රජුරෝ මේ සත්‍යාවිරිය ප්‍රතිසමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියයන්ගෙන් පිරිච්ච මේ ඉන්ද්‍රියතුන වචන දෙක අමුතුකාම යුතුයි. තමයි ජීවනාවේ තිබෙන සදා පොඩිදෙල් තිබෙන්නේ වැඩකලේදී ඉන්න මේ කාමරෝගයක් කිරියෝ අනිත් පැත්තෙන් මේ සත්‍යාරියේ සමාධි ප්‍රත්‍යාවපත්ති බලයටපත් වෙච්ච සීනාතරන් වහන්සේ නමක් දක්නකොට මොකද හම්බන්නවා කියන්නේ මේ යෝග ජීවිතය නෝන්නේ හම්බන්නවා ඇතුළේ තිබෙන කරපතා නැතිව පිටිසදා දිවි. නමුත් අපි කියන අපි කියනවා අර විද්‍යාන්තයේ විදියේ කාම යන වෙලාවට යම් කිසි විදියකට මේ ආගේ බලවත් සීනාතරන් වහන්සේ නමස්කාරයන් සීනාස්ව බලයෙන් සංකේත පිළිවිදින කපිනකොට ඒ සම්බන්ධයක් නෙමෙයි ලක්ෂණ. ආන්නේ ඒ ලාවේදී මේ යමකෙක් අහලා විද්‍යාන්තයන් වහන්සේ මේ අයිති අනුකූලව කරන්නේ මොකද මේ බය වෙලාදී මේක සම්බන්ධව අපි කලාතුරකින් කරයක් අපි සෞදාසියට ජීවිතන කියනකොට බඩගිරියම එනිසා ගියා දැන් මේ වෙලාවට දැන් මේ කරන්නේ අර මොහ අපිට පස්සේ ඊට පස්සේ මොකක්ද ඒකේ ආත්මය ඊට පස්සේ ඒක මේ බඩේ යන අපට මේ කලේ තමයි සම්පත්තිය කලේ ඉන්න සත්තු පිටපස්සේ ගිහිලා ඉලවලා මරණයට තමයි අපි ඒ දෙයක මේ තමයි අපි ලබන විනෝදින්දේ ඉන්නේ ඉන්නේ ඒක තමයි ඊට පස්සේ මේ මාලා සංඝ ඒකට ඒක ඓතිහාසිකමක් කියලා කියලා. ඒ කලේ නිගල්ලේ කතා වුණේ ඒ කතා මම මේකට කියන මම මේක රජුරු. මම මේක රජුරු නම් මට ඓතිහාසිකමක් කියලා. ඉතින් මේක නේද සම්මාන කරනවා මහරජය. මේ කලේ තමයි මෙයාට කලේ ඓතිහාසිකයි. ඔබ කියනකට ඒක මරන්න ඓතිහාසිකයි මේ කියන රජුන් ඓතිහාසිකයි. අදිරණ දිනේ රටේ ඉන්න රජයන් රජිනේ තමයි මරන්නේ. මේ පිළිගත්තා ඒ වගේ පිළිපදින මෙතන පිළිවරගෙන ඒ විමුක්ති මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු ඉදිරිම් පිළිබඳව මේ පුදුමාකාර නඩවිලිච්චය ලංකාවේ නැතිකම ඒ කාලේ පිටින් හතර කලින් උරුම කරක් කියනවා ඒ කාලේ නිලධාරියෙක් තුනම කලාභාව වගේ කෙනෙක් තුනම රාජ්‍යවල තුන මොකද ඒ කාලේ සත්‍යයෙන් ඉඳලා ඉන්න ආරක්ෂාව කරගෙන ඉන්න තමයි ඒක මේක මානසික ලෝකේ කියලා. ඒ අර බලවතාවකින් දුරවලයා කලාපෙල මරණ එක ඒ කුඳුරන් කියන වීම ඒක මහන්නේ. ඒක නෑ කිසිම බෞද්ධ හැදී ආවා. ඒක නෑ කිසිම මහත්ම ගතියක දිනු වීමක් ඒක කියන්නේ ඒ ලේකකයක්. අනේ ඒකකට තේනවා මේ ඉන්ද්‍රයන් පිළිබඳව තියෙන විග්‍රහය මේ වගේ සම්මාදිතික ආසනවල කොහොමද යන්නේ? ඒ නිසා යෝග ජීවිතය කියලා කියන්නේ අපි යම් දවසක සතිපට්ඨාන කියනවා කියන අහන්න කලින් ඒ සතිපට්ඨාන පිළිබඳව විස්තර කරන අහන්න කලින් සතිපට්ඨාන හොඳයි සතිපට්ඨාන ඒකාන්ත පිටවිරණයක් සඳහා පවතින කුසල ධර්මයක් කියලා විසින් කලකා ගන්න කලින් සිතානේ වගේ එකම දෙයයි කියනවා මේ විදිහට කියන්නේ ඒක තමයි ආලාට සාධාරණ කළා තමයි සාධාරණ කොහොම කළා මේ මානසික ලෝකෙ ජීවත් වෙනකොට ඒ ප්‍රතිපත්තානේ නාහතු ප්‍රතිපත්තාන දෙහිත නෝදක තේනාට තියෙන විකාරය ඒක තමයි බුදුන් කියන්නේ ඒකටත් පාවිච්චි කරන්නේ ඉන්ටි කියන වචනේ ඒකෙන් විවාදයක් වෙන්නේ නැදා තමයි නාමයේ ජීව පරිවර්තනය මෙන්න මේ විදිහට යම් ආකාරයකට සංවර කර ගැනීම පිළිබඳව විවාහ මේකයි අවසාන සූත්‍රය සඳහන් වෙන්නේ මේ සීතිය භාවනා සූත්‍රයේ ඒකදී අයතන වහන්සේගේ ඉදිරියෙන් ගමනය කරගන්න පිළිබඳව ඉදිරිපත් කරපු මේ ක්‍රමවේදය ඉතිහාස හාරකලකට ඉතාලම බෙන්තන් ඉතාමත්ම ඥානයට වැඩි තමයි අවශ්‍යතාවය ඇත්නම් මේ පුද්ගලයාට ඕනෙම වේලාවක ඒක පිළිබඳව ආරම්භයක් කරලා දිනු කර ගන්න පුළුවන් කරනවා. අනිත් පාඩම් වල ඉන්දිය භාවනාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අද්භූත භාවනෙන් ඉඳලා සංස්කෘත අද්භූත භාවනෙන් ඉඳලා නාමකේත පහත්වන් නොදී පහත් නොදී මේක තැවීම මේක සංවර කිරීමක් වශයෙන් කියනවා. මේක බලනකොට පේනවා කොහොම මේ තපසට නැඹුරු ධර්ම ආධ්‍යාත්මිකත්වයක් ඇති බොහෝම සාමාන්‍ය කෙනෙකුට කරගන්න බැරි විදිය කරනවා නම් උත්තර தත්තරපත් කරන දෙයක් කියන විදිහට බොහෝ දෙනාගේ ජනප්‍රියතාවයට නැඹුරු වෙන ගතියක් තියෙනවා. මේකේ සර්වඥාත උපහාසයට ලක් වෙනවා. උනාගේ සඳහන් කළා එහෙමනම් අන්දියෝ සම්පූර්ණ ඉන්දිය සංවරයෙන් යුක්තයි. වීරෝ කොරු පිළ අන්තභාග කාලේ හොඳ ඉන්දිය සංවරයක් ලැබෙන්නේ. එතකොට අර ගැඹුරු අපේ මේ කාලෙත් සත්‍යවත් තත්ත්වයක් තියෙනවා. අල්ලා ගන්නවා මේ දුකාංග වල ගැඹුරු තත්ත්වවලදී නිහිනවලනේ. ඒ විතර වෛද්‍ය සංවරය කරනවා. නමුත් ඒක ආගමෙන් අධිකරණය කරනවා. අදලියොම නොකලදී හැකි තරම් ධර්ම කෙලෙස් ඇති කෙනාට කෙලෙස් පොළවල ආරින්ට දුකාන්දකම අපේ සාධන සහය සාධාරණ පිළිගන්න. නමුත් ඉන්දිය සංවරය කියන්නේ නෙවෙයි ඉන්දිය සංවරය කියලා කියන්නේ අපිට රූපයක් ආපුනහම ඒ රූපයේ පිළිබඳව ඉස්සලාම දැනගන්න මේක සතියේ කරන සංවරයයි ඉන්දිය සංවරයේ කියලා සංග්‍රහ කරනවා ඒකත් නෙමෙයි මේ සීනාසව බල සූත්‍රය සඳහන් කරන්නේ අන්නේ දමණය වෙලා නැති එහෙම නැත්නම් සුදුරන් කෙලවීම විෂයේ සම්පූර්ණ කාර්ය පිළිසඳනා සමානව දත කරපු ප්‍රතිපත්තානි නොදන්නා කියන සතිපත්තානි තේරුම් ගත්තට පස්සේ පස්සාකාරයකට මේ දමනය කිරීම කරනවා. සීල සංවර, සති සංවර, සම්පි සංවර, ඥාන සංවර, විද්‍ය සංවර ආදී ක්‍රමයක මේ ඉන්ද්‍රයන් ක්‍රමයෙන් මෙල්ල කරගන්න කිව්වා. ආනේ මෙල්ල කරගන්න යනකොට ඔය ඥාන සංවර, සති සංවර ආදී දේවල් ඉන්ද්‍රයන් බවට අයිස්පක්ල ආයිස්පක්ල ගන්න අපට වචන ගන්න ගන්නේ ඉස්සල දුන්නේ අහසන ජීවනාතේ ආදී ඉන්ද්‍රියන් දැන් ඒවා සංවර කර ගැනීම පිණිස වෙනම ඉන්ද්‍රියන් ටිකක් මේ සාසනයේ සවස්නාන්තේ ඇඟිලි පහක් කළ පෙන්නනවලු පහකට පෙන්නනවා. මේ කාර්යයක් කියන්නේ දෙන්නේ අපි විතාව පත්තු කරගෙන ඉලක්ක ගන්න හදනවනම් ඒ තාත්තු කොට නැන්ද හදන්ට ඒ තාත්තු ගානතම පලන්තු ලැබෙනවා. පලන්තු ඉඳගෙන තමයි ඒ ගොඩනැගිලි ගාලුවකට ගන්න, සේවකයේ අපට උදව්වක් ගන්න ඔක්කොම කරන්නේ తాවකාලික ගොඩනැගිල්ලක් හදාගන්න. ඒ පලංචන විදිහට තමයි ඒ සත්‍යයෙන් දක්ව කොට ගහලා උඩුවව ගන්නේ කියලා ඒ ගොඩනැගිල්ල කොට ගහන කොට ගහනවා. නමුත් අන්තිමට සත්‍යය ගොඩනැගිල්ල ඉවර වුණාට පස්සේ පලංචන ගන්න. අනිත් වගේ අර ඉදිරියන් පිනවීම කියන මනුස්ස සත්ව ජීවිත ස්වරූපේ ලාමකම අවදි අරගත්තොත් එතන ඉඳලා මනසාත්ම භාවයක් ලැබලා මනසාත්ම භාවයේ මේ අහකන දිවනාසය සංවර කර ගැනීම පිළිස කටයුතු කරනකොට නේවලන් පහක් ඕන කරනවා. ආනේ නේවලන් වලට කරුවටනාසය හයි පුදුමයි පාවිච්චි කරන නිදියේ. ඒවට තමයි කියන්නේ සම්භා ඉන්ද්‍රිය, දීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය. මේ යන්තාත්‍රක විස්මිත නැති සංවර වෙච්ච නැති ඉදරන් අලාලේ යන ගතියකදී අපි අහතිනවට කනතිනවට ආදී යනකොට අහතන තියෙන කනතින තියෙන නාසයෙන් තියෙන දිවතන තියෙන ආයතන තියෙන අවස්ථාවල් තිබුණේ අපිට අමතක කරන්න බැරි තරම් අපේ මතකේ ආන රෝපිනා ඒ දේ නිසායි අපි මේ සංසාරයට බැඳෙන්නේ ඒ දේ නිසායි මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න අනුන්ගේ දෙස් දෙන්නේ අනුන් අනාගතේ දෙස් දෙන වැඩ අපි කරන්නේ ආදී වශයෙන් ආධිනාවයෙන් දේරුම් ගන්නට පස්සේ ඇති කරගන්නා මේ දෙස් දෙන සංසාර වත්තේ බඳින මේ ඉන්ද්‍රියන් ධර්මයේ සඳහා සාහකාලික වෙනස්කම් ආදී සම්බන්ධ ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය සති ඊට පස්සේ මේ සතියේ යම් සද්ධාන්ගේ යම් දවසක මේ ජඩේට සාහන ප්‍රමාණයට පිළිස්ස අත්නවා. ඊර්යෙන්දිය යම් දවසක පිළිස්ස ඉස්සරහට ආවහන් සතියේ සමාධියේ පංචේන්දිය යම් කිසි දවසකට අර දුක් දෙන ඉන්ද්‍රයන්ගේ ඒ සාධාරණ විද්‍යාවේ නඩ බවක් කරන ඒවා ප්‍රයෝජනෙ කරකලා පාවිච්චි කරලා ඉතිරි වෙන කාලේ ඉතිරි වෙන සමය ඉතිරි වෙන වස්තු මේ විස්තරය වැඩ පිළිවෙලට යොදාගෙන යන්න තරන්නේ ඉන්දිය ධර්ම දිනනානම් මේක යෝගාවතර ජීවිතයට අපතදයක්වත් දිනක් දෙයක්වත් නෙවෙයි හොඳට දැනගන්න ඒකේ මුදුන් තාක්ෂික කරනවා විපස්සනා තාක්ෂික තාක්ෂික කරනවා මේ කාර්යික සංකල්ප කරනවා කියන්නේ මේ ඉන්දිය ධර්ම භාවිකාවට සුදායි ඉතින් එතකොට අපි අර ගිය පාරක් මතක් කරා අහුල තියෙන විස්තරයෙන් තාක්ෂයන්ට ඒ සත්‍යයෙන් ඉතින් ආනත්ම අවශ්‍යයි දැන් මේ යෝගාවතර පාඩේ. නොවැති පාසල වගේ ගොඩේ යන දෙන්න කෙනෙක්. සමාධිය වෙනස් තමයි ඒ සත්‍ය හදාගත් කරන දෙන්න උදාවි. ඉතින් මේක කලාකරතු වලට වැඩිය හොඳයි. ඒ කියන සම්භාව නඩත්තු කරගෙන යන නිසා යෝගාවතර ඒ දිනා දින කරියාවට බලස්තුන් බුද්ධ වන්දනා කරමින් පූර්ව අපේ කරලා වැඩි කියන ගෞරව කරමින් තමන්ගේ ඉන්දියන් බාහිර අධ්‍යාත්මයෙන් පිළිවිය සබා ගැනීම ආදී ක්‍රමවලට මේ සද්ධාව නඩත්තු කරන එක හොඳක් කියලා ගන්නවා. ඒකට ගිහිල්ලා ගිහින් යම් දවසකට ඒ ඉන්දිය යඩ හමාර වෙනනම් අර ගිය ගමනේ ලහබල වෙනවා වගේ මේ පොත්ලි ගලවල ගන්න ඒ නැත්තම් ඒ පළවෙනි ගලවල ගන්නවා වගේ අනේ සද්ධාව ගලවලා. සද්ධාව අත්‍යවශ්‍ය බවට පත් වෙනවා. යෝගාවචර කාලේ තියෙනවද කීයටම හිතා ගන්නවත් බැරි නේද? දැන් සම්පූර්ණ යෝග ජීවිතය ගත කරලා තියෙන පණිනල ගත කරලා තියෙන සංකල්ප. ඒක පරිවර්තනයේ සිද්ධාන්ත දෙන්නේ තමයි කතාව. ඊනාසෝදාවට පස්සට පස්සට තාක්ෂණ පිළිගන්න. ඒ නිසා මේ ඉන්දිය පිළිබඳව භාවනා කරන ගමන් ධනහන ගමන් හොඳට සහජීව වේකන දැනගන්න යෝගාවචරට අවශ්‍යයි. ඒ නිසා ධර්ම පාඩකවලදී ධර්ම කාලිනේ ප්‍රමාණත් ඉගෙන ගැනීමේදී නාන ආකාර කරනවා. මේක ගැන ඒ මර දාර්ශනිකවත්ෙන් බලපෑක්කන්ට පොදුවට වැටහිලා තියෙනවා. ඒක සංගතනාගේ දේශනාවලත් හොඳට පැහැදිලිලා තියෙනවා. අපි මේ සමහර වෙලාවට හිත කියන කොහොමද කියන විඥානය කියනකට සිංහිකල බලකන සාමාන්‍යයෙන් ගත්තොත් ඒක වේදනා සංඥා සංකාර විඥාන කියන හතර අංශයකම බලපෑනවා. මේ මේ විඥානය ගැන කතා කරලා විඥානයේ මේක දෙන්න ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය සහ අනින්ද්‍රිය බක්ක විඥානය. ඉන්ද්‍රිය මේ විඥානය යම් දායකට ඇහැට සම්බන්ධ වෙලා ඉන්ද්‍රිය ඉපදින ඒකට කියන ඇහැ කියන ඉන්ද්‍රියට ප්‍රතිපත්ත නිසා ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය. සංගතනාවේ දිවට හරියට කියන අපි කියන පංච ඉන්ද්‍රියන්ට ඒත් කියලා මේ විඥානය පහළ වෙච්චාම අපි කියන සංසද්්වාරයට බැඳිච්ච විඥාන. සෝත සාන සීවා විඥාන කියලා. විඥානේ ගන්නේ වල යන්න පුළුවන් අවස්ථාවක කියලා ඒකට කියනවා මනෝ විඥාන. සංස්කෘතන් යන අන්ත පුතන් භාවයේදී ඒ සහතන ජීවනාවදේ බැඳිච්ච මේ පංච ඉන්ද්‍රියයන් බැඳිච්ච විඥාන වලින් ඒ මුද්‍ර සංකෝල වශයෙන් කරා. ඒ උතරව මේ පිටකට වෙනම පවතින්න පුළුවන් සත්‍යයක් ගැන හිතන්නේ නැහැ එහෙම වෙනවනම් බය. ඒ මොනකට ආන්දෝලනය තනි වෙනවා පාළුගතයක් අත්තර ඒක රූප බලන්න සම්පහන්ත ආදී වශයෙන් මුළු ජීවිතේම මේකෙන් පොරවලා ගත කරන ඒක තමයි ලාමකට මුළු ජීවිතේ වෙන්නේ. දැන් දවසක මනුස්සයාට පුළුවන් වෙනවා නම් මෙන්න මේ රූප සත්‍ය සංගරස ඉස්සතෝඩි අවතිනෝ විපාදී ගත කරන මේ භෞතික ජීවිතයට වඩා හිතක් කියලා දකින්න හදන්න ඕනේ කියන ඒ තේරුම් ගැනීම ඉතාම විශාල වටිනාකමක් තියෙන කොච්චර විශාලද කියලා කියනවා අද විද්‍යාලයේ අපරම වෙලා තියෙන එක. විද්‍යාලයේ පටන් අරගත්තේ විද්‍යාව පටන් අරගත්තේ මෙහෙම දුකින් මනස කියන එක කය කියන එක හොයන්න පටන් අරගන්නක ලාමකයි හොයන්න පටන් ගන්න ඕනේ සමස් රූපයක් පිළිබඳව, සමස් ආත්මයක් පිළිබඳව, මානසික සුවයක් පිළිබඳව, විරත් රසක් පිළිබඳව, කායක් සම්පත් පිළිබඳව, සමනායි ඒකටයි විද්‍යාව කියන්නේ ඒකයි මොනවද අර්ථකථනය. ඒක විද්‍යාව අපි අරගෙන ගියා සම්පූර්ණ මොනවද? අද මේ විද්‍යාව අපතන වෙලා තියෙන කොහෙද කියන්නේ. මොකද මේ මනෝවිද්‍යාවේ කියන ඒක පහත් වෙලා කලකෝ. සම්මති භාවයේ මනෝවිද්‍යාව ධර්මා කියලා ආන්නේ මනෝවිද්‍යාවෙ ඉස්සරහින් තිබෙනක පූර්වංග බව. එනිසා ආත්මවිද්‍යාවේදී මේක කියනවා මේක නිදින වෙලා නොදැනෙකෙන ආධ්‍යාත්මික ජීවිතයක් නේද කිසිම ආගමකට අත්‍යවශ්‍යයක් නැහැ අහකට මාත් කියන දේ. මේ අයින් බලන වෙලාවේදී විතර ඒක දරගන්න පුළුවන් ගැතියක් තියෙනවා කියලා දැනගත්ත කෙනාට විතරයි සත්‍යාවක් සත්‍යයක් කියන කතාව ඒක නිසා මේ ඉන්දියන් සහ බෞද්ධ විද්‍යාවට ඉන්දියන්ගේ යෝනිත් විද්‍යාවේ කියන මේ දෙක ගැත්තදී හරියට දානයයි සීලයයි දෙක ඉදිරිපත් කළ පිළිපදිනේ අහුවත් වැඩි දෙකක් දුක් වෙන දානෙන්ද සීලෙන්ද කියලා සියයට 80කට කෙරෙහි අල්ලාහන් තමයි ගායකයන් තේරෙන්නේ අනිත් මෛත්‍රී කරන වැඩක් සිද්ධේ කියලා කියන්නේ මහා ආත්මාර්ථකාමී වැඩක් ඒක සම්මිතත් කරලා වුණා කරන දෙවිය ඉතින් කියලාට මේ දාන සීලයකට පත්වගත්ත වැඩේම මේ ඉන්ද්‍රිය බර්ධිත විඥානය ඉන්ද්‍රියගේ නැගිට විඥානය කියන මේ දෙකෙන් විද්‍යාවෝ විද්‍යාව හිතාගෙන හිටියේ ඉන්ද්‍රියන් හා බර්ධිත විඥානය ගැන යාදලා ඒක තමයි හොයන්නේ ඒක තමයි පරිශීලනය කරන්නේ ඒක තමයි දිනපත් ඌගේ ප්‍රතිපදින ඥානෙ සාර්ථකයි. පරිවර්තන නැති වේග සම්පූර්ණ අනිත්‍යතාව වල ඒ ත්‍ක්කේ ධර්ම ත්‍ක්කේ දැන් කවුරු දෙනා සංජයවල පාවු කළ උන්කතර කීපා. ඒ ඒකීදී ආමයේ විද්‍යාවේ තියෙන භෞතික දේවල් වලට කරාගෙන යන ගැටිය ජනප්‍රිය කමක් වෙන්න තියෙනවා. විද්‍යාඥා පිළිවෙලක් තියෙන්න තියෙනවා. එන්න ඕක තමයි සාර්ථකකමද සඳහන් කරන්නේ. ඒක නෙවෙයි බලන්නේ. ඒකේ මාර බලය. මාර සංසාරයේ අදබද පදන බලය. බලෙන් කියන්නේ නම් අන්නේ අහතන කියන සේහා දමිච්ච විචිලි පැත්තට ගමලා ඒක අරමුණට හිත ඒකත් වෙනවා. හිතේ හිත තැන්පත් කරගෙන යන්නේ අනුගේ ප්‍රතිපත්ත විඥානයට ආවමයි ඒක දෙන්නේ. ඒක අර්ථය ප්‍රාථමිකයි ඒක අයිති රෝමයි. ඉදිරියේ ඒක තමයි ආධ්‍යාත්මික විදිහට ඒක ඒක තමයි අපි මේ සත්‍ය විභා විවිධාකාර රූප නැති විවිධාකාර දර්ශන නැති විවිධාකාර රස විවිධාකාර ගන්ධ විවිධාකාර පහළ නැති මේ අරණ්‍ය ජීවිතේ පතක් ජීවිත හොයාගෙන කියන්නේ ආන ඒකට ක්‍රමයෙන් ඒ අනිත්‍ය ප්‍රතිගත විඥානය තමයි මූලික දේ. ආත්මික දේ, ධර්මගත දේ, නිවසේ දේ, පරිපූර්ණ දේ ඒකේ මනෝ විද්‍යාවේ ප්‍රයෝගයක් අපි කතා කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම පහළ වුණේ නැත්තම් මිනිස්යාට ඉස්සෙල්ලා ඇති වෙන මේ අනිත්‍ය කපිටක් දිනනවා මේක කෙලෙසි නැත්නම් මේක විවිධියක් නැත්නම් සංකර වෙනවා තමයි මේ ඉදිරියම කපිට දිස්සෙන්නේ. සර්වඥාතුරුන් අහසෙන් දීපෝදි ඉස්සෙල්ලාම පහළ වෙච්ච මිනිස්යා ප්‍රශ්න ලෝකෙන් තමයි මේක කවුරුලා තුනේ ඒ වෙලාවේදී මේ මිනිස්යා මේ අහතන ජීවනාවේ තම ශරීරයේ දිනදීගේ වැඩ පිළිවෙලට යෙදෙන්නේ ඉස්තිරිකලේ දැක්කත් තිබුණේ නෑ. ඊට පස්සේ තමයි මිනිස්යාගේ එයා බලාගෙන පරිවේෂණ ප්‍රශ්නාව නිසා එයා එයාගේ මොකද මේ බඩ පුළුවන් තෝරන ගැතිය, අහතුනන තෝරන ගැතිය, මොනදින තෝරන ගැතිය පොදු ඒක අදීත අදීත ගැටේට පටන් අරගත්ත පස්සේ මිනිස්යා හිතායේ ලොකු දිනුවා. ඒක විකාශනයක්. මොනවද ඒක ආපෝ හරවන්න බැරි තරමටම දෝවිත් පිළිලයක් පිළිබාවක් කරපස්සේ මේක ආවතුනා කියලා කියන්නේ ආ මේක තේරුම් අරගෙන මේ අදේ රට විදිහට කලින් රට විදිහම හදු දේවල් මත්තමක තාලි කරලා ප්‍රයෝජනවත් මේක අඩු කරලා අර මූලික තත්ත්වයට ඒක එක ආරම්භක සංකප්ප කරන දෙන්න තත්ත්වයට සද්ධාය විද්‍ය ප්‍රතිපදාන ප්‍රශ්න දිනු කරගන්නවා ඒක තමයි අපි මේ අය ඇහ කන නාසය දිව ශරීරය කියන දේවල් ආශ්‍රය කරගෙන කොච්චර උත්තර ස්වරූප දේවල් පහළ වුණත් කොච්චර නීච තත්ත්ව දේවල් පහළ වුණත් හොඳ රූප නරක රූප වශයෙන් හොඳ තත්ත්ව ගඳ රස වශයෙන් මුද්දා නරක තත්ත්ව ගඳ රස වශයෙන් ඒ ඔක්කොම සංස්කාරයි ඒ සංස්කාර කොහොමඩක්වත් පහ වෙලා යන පොඩි ඒවා පිළිබඳව කල්පනා කරගෙන පමාවෙන්න එපා ඒවා ඇති වෙන්නේ නැති වෙන්නයි කියලා දැනගත්තොත් විතරක් මේ කොල් මැදින් මේ වැඩ කරගෙන යන ආ වූ හිත ප්‍රසන්නාල හිත පිළිබඳව යන්ත්‍රී සංවරයක් ඇති කරගන්න සද්ධාවක් පහල කරගන්න පුළුවන්. එහෙම නැතුව අර වගේ නඩු වැඩි නම් අරුවා පිළිබඳව මේ හොඳ දේවල් හොයන්න නරක දේවල් අයින් කරන්න හොඳ කට්ටිය ලං කරගන්න ආදී සත්න ගැනීම කවදාකවත් මේ ඉන්දිය රට දිනු කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දවස තුළද ගත්තොත් යෝග ජීවිතයේදී අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ මේ වැඩි වේලාවක් ගත වෙන්නේ මේ ඇහ පිනවීම හෝ ඇහ නුරුස්නා දේවල් අයින් කිරීමේ වැඩ පිළිවෙලකට. කන පිනවීමේ හෝ කනට නොබිනා දේවල් දුරු කිරීමේ වැඩ පිළිවෙලකටද ආනිව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ නීවර ධර්ම වැඩෙනවා භාවනා ජීවිතේ බාධා වෙනවා අපිට මේ විසුමක් ලැබෙනවා. ඒව ප්‍රයෝජනෙට සලකලා ඒ කටයුතු කරන ගමන් හැදීමක් තියෙන්න ඕනේ. මෙව කොම යටින් ගමන් කරන්න ආව මේ හිත එක අරමුණක අද බැඳ තබන්න පුළුවන් ශ්‍රද්ධාවක්. එතකොට ඒක ශ්‍රද්ධා ඉන්ද්‍රියක් වඩපත් වෙනවා. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති කිරීම සඳහා තමයි සක්කච්ඡකාරී වෙන්නේ කියලා. ආදරයෙන් ඒක සංග්‍රහ කරලා ඉවටි කරගන්න. ඒ වාගේම නිමිත් අරගැනීමේ දක්ෂකම තුරකම යෝගාවචරය පහළ වෙනවා. ආදී පහළ වෙනකොට වෙනකොට මේ අර අනිද්‍ය ප්‍රතිපද විඥානේ පැවැත්ම ඒකාග්‍රතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අද සාකච්ඡා කරන්න තියෙන මේ ගෙන ගිය වැඩපිළිවෙලටම උදව්පකාර වෙන පාංගයක් වශයෙන් බොච්චංගානංච බොච්චංග ධර්ම අනුව පවත්තන භාවය බොච්චා ගන්නාන්ට අනුපවත්තන ඒකෙන් සඳහන් කරන්නේ මේ බොද්ධංග ධර්ම කියලා අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන තත්ත්වය නැත්නම් මේ ඉන්දිය ධර්ම දිනු වෙලා ඉදිරියට යනකොට ඇති වෙන තත්ත්වය සමබර විෂමබර තත්ත්වවලටපත් වෙච්චහම උදව් කරගන්න පුළුවන් වටිනා ධර්ම හතක් මේක සඳහන් සති ධම්මවිචය විරිය ආ පීති පස්සද්ධි සමාධි උපේක්ෂා භාවනා කරගෙන යනකොට යෝගාවචරයා මේ සද්ධාදී ඉන්ද්‍රියන් එක දිගට පවත්වා ගැනීමේ ව්‍යාපාරයක ප්‍රයත්නක යුක්තව කරගෙන යනකොට හොඳ වෙලාවකට මේ සද්ධාව දැක නිසා හෝ වෙන හෙල්ලුම් කරන දෙයක් නිසා මේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. එතකොට වීර්ය පුදුමාකාර විදිහට වැඩෙනවා. සතිය සම්පූර්ණ මුක්ත සත්‍යයට වැඩෙනවා. සමාධිය විසිරලා ප්‍රඥාව අඥාන තත්ත්වයකට සමෝහයේ බලපත් වෙනවා. ආනීය වෙලාවල් වල ඒ තත්හදී ඉන්ද්‍රිය නගා හිටවීමට ඒ යෝගාවචරය ධම්ම විශේෂ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ වාගේ උරුදු පුහුණු කරලා නැත්නම් අනුවාණේ වාක්‍යයක් කියවනකොට හෝ සර්වඥාසේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණිලා වැඩම කරලා දේශනා කරපු ආකාරය නැත්නම් මහා චුන්ද ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ ඉදිරිපත් දෙවිවත්ලා විදේක ඉදිරිපත් වෙන මේක සාකච්ඡා කරපු ආකාරය ඒ වාගේ දේවල් වලට හිත යොදනවනේ නැවතත් අර වැටිලා ගියා වූ බාධා වෙලා ගියා වූ විසිරි ගියා වූ සත්‍යහත් ධර්මන කරේට ගන්න පුළුවන්. සත්‍යව වීර්ය වගේ දේවල් නගා හිටවන්න බොද්ධංගත අරමෝල මුල් අපි සම්බොද්ධංගය කියන එක අයින් කරපුවා ඉතුරු තුනම ධර්ම විද්‍ය දීති විරිය පීති කියන බොද්ධංග දිනු කරන්න ඉගෙන ගන්නවා. ඒ නිසා යෝගාවචරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ භාවනා කරන යනකොට සීත පැත්තට, ශ්‍රද්ධාව අඩු පැත්තට, වීර්ය අඩු පැත්තට යනකොට ඒක ඒ සත්‍ය තේරුම් ගන්නවා. තමන්ගේ භාවනා ඇතුළේ මට දැන් මේ තත්ත්වෙටපත් වෙලා තියෙනවා කියලා. පත් වුණා නම් මුල්ම අවස්ථාවේදී නම් යෝගාවචරයේ බව දැනගන්නා පමණින්ම නැවතත් හිතට පතර යන්න පුළුවන්. නමුත් මේ හේතු කාරණාව අයින් වෙලා නැත්නම් දිගින් දිගට දිගින් දිගට සම්පූර්ණ වෙනවා. ඒ වගේම වීර්ය පිළිගෙනවා සතිය ආදී අනුපාඩු වෙනවා එතකොට මේ බොද්ධංග වල තියෙන මුල් කාරණා තුන නැවත නැවත සිහිපත් කිරීම තමයි සර්වඥාන්සේගේ උපදේශය යම් වෙලාවක හිත අතික වේග දැන් දැන් නිවන් ලබන්න ඕනේ කියලා වැඩි ආයාසයෙන් පත්ලා ඉන්නවනේ බොද්ධංග ධර්ම වල තියෙන පස්සට සඳහන් වෙන තුන පස්සද්දි සමාධි උපේක්ෂා කියන ධර්ම තුන වඩන්නේ ඒක හරියට ඒ අස්සයෝ සමබර අස්සයන් දෙපැත්තට යොදාගෙන ගමනක් ගෙනියන වාතයක් ගෙනියන සාචාරි කෙනෙක් වාගේ ඒ එක එක සතාට තට්ටු කරලා එක එක සතා උනන්දු කරලා නැත්නම් ඒ වේගෙන් දුවන සතා මර්ධනය කරලා සතේ හරියට පාරවලගෙන ඉන්නා වගේ ඉතාමත්ම මේ සමබරතාවයක් පිළිබඳ කතාවක් තමයි මේ බොද්ධංගානන්ත අනුපවත්තන සාහිත්‍යය. මේක උගාවක් වෙලාවට යෝගාවචරත්ව නොදන්නව නෙවෙයි. පැහැදිලිව බලන්න මේක උපක්‍රමයක් බව දන්නවා නමුත් මේ ඇතිවිච්ච කුසීතකම හෝ ඇතිවිච්ච අධික වීර්ය తত্ত্বය විවේකීව බලන්නේ නැති නිසා විවේකීව තේරුම් ගන්න නැති නිසා තවත් විදිහට කියනවා බොද්ධංග ධර්මවල තියෙන ඉස්ලාම සඳහන් වෙන සතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා වැටිච්ච පැත්තටම කාලයක් ඇදලා යනවා. කුසීත වුණොත් කුසීත භාවයෙන් කුසීත භාවයට යනවා. අධික වීර්යයට පස්සොත් අධික වීර්ය භාවයෙන් වීර්ය භාවයට යන ගියොත් මේ ඉන්දිය ධර්ම වල ප්‍රධාන බාධා කල්පිතයි. එනිසා ඉන්දිය ධර්මයේ තම tattweට එක ආකාරව වඩන්න කරන සම්මේවා ඉන්ද්‍රිය තාත්‍ර පාස් කර ගන්න ඕන මේ බොද්ධංග වල සඳහන් කරලා තියෙන සති මූලික බොද්ධංගේ විභාග වැඩ ගන්නවා. මේ සතියේ මේ බෝධිපාක්ෂික ධර්ම වල බොහෝම තැන්වල සඳහන් ඒකදී මුත්‍යාංග වලට යනකොට පෙරමුණ ගන්න තරමට මෙන්න මේ සතිය තියෙනවා නම් තමයි යෝග ආධුන දැනගන්න පුළුවන් වෙන මගේ හිත දැන් උනන්දුයි එක්ක සමබරයි එක්ක උනාට වැඩි එක්ක උනාට අඩුයි එතකොට ඒ කියන අදුපාඩුකම් අනුව කොයි සත්පුරුෂයන්ගේ තමයි ඉතිරිපත් කරගන්න ඕනේ කියන එක යෝගාවචරයට ඒ පරියන්කේ දුෂ්කරතාවයේ දීම මතු කරගත යුතුයි. ඒ ධර්ම දේශනාවකින් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේවා මතක් කරගන්න තමයි. ඒ සංහිඳිය ධර්ම නැති කෙනෙක් නෑ. මේ වගේ මට්ටම දෙනකොට සෑහෙන ශ්‍රද්ධාවක් නිසා තමයි ඔය භූමිය අපහැරලා මේ වගේ තැනකට වෙලා ඉන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම වීර්ය කිව්වහම පුදුමාකාර අකුරල් ධර්ම පහළ නොවීම සඳහා කරන බල වීර්යයෙන් තමයි මේ නැත්ති පදනම කියලා තියෙන්නේ. ඒ වගේම සතිය ප්‍රතිපත්තානේ වඩන යෝගාවතරයන්නේ ආනාපානී වශයෙන් මූල කර්මස්ථානේ පැවතුම් වශයෙන් ප්‍රධානම දියුණු වෙලා තියෙනවා. නමුත් ඒවා තාම ඉස්තිර වෙලා නැහැ. නැතෙන්ද ඉඳී. ආනේ වෙලාවල් වල තමයි මේ අපෝචංග දරව පාවිච්චි කරන්නේ. සමාධියක් නැතුව ප්‍රඥාවක් නැතුව මෙන්න මේ වගේ තියෙන විෂම තත්ත්ව තේරුම් අරගෙන ඒක තමයි ප්‍රධානම දේ තේරුම් ගන්න එකයි තේරුම් ගත්තට පස්සේ මේ පොච්චංගානන්ට අනුපවත්තන සාය කියන විදිහට සුදුසු පොච්චංගය මේකට පාවිච්චි කරේ නැත්නම් අර කියන අපේ හොඳ තෝම ඉගෙන ගන්න. එතකොට හරි යෝගාවචරයට කාලනාස්තියකුත් විශ්වාසයේ වැඩි වැඩි යාමකුත් අධිෂ්ඨාන ශක්තිය අඩු වී යාමකුත් නිසා පිළිවීමක් ඇති වෙනවා. ඒ නිසා තමන් ළඟ දැනටම කුංජේ ධර්ම තියෙන බව තේරුම් අරගෙන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ ඒක බලයක් බවට පත් කර ගැනීමට නම් මේක හරියට සුළු පිළියක් නමුත් මේ වැඩේට කිච්චු වෙලා පොඩ්ඩක් ගලේ තෙල් ගලේ අල්ලලා ගන්නවා වගේ හොඳට මුවහත් කර ගන්න. ඒ නිසා මේ කියන්නේ නවහකාරයේ ඉන්ද්‍රියන් සික්ඛාණි බවක්. මේ නම ආකාරයෙන් ඉන්ද්‍රියන් යුණු භාවයට යුණු භාවයට පත් කරගන්නයි මේ සරුවත් කරනවාත් උදව් කරන්නේ. ඒ විදිහට අර බොත්සංග ධර්ම ඉදිරිපත් කරගත්තට පස්සේ කාරණාවක් වෙනවා කායේක ජීවිතේක අනපේක්ෂතාව පටන් මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ගියාම සමහර වෙලාවට මනෝ පාගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් කියන ජීවිතේ වැඩවලට ගියාම අනේ එපා කියලා වැඩ කරනවා. ආ මේවා එකක් තමයි මේ කායේ ජීවිතේට අනපේක්ෂතාව උපදින්නේ. අපි මේක නිසාම භාවනා කරන්න යනකොට මේ වගේ සම්ප්‍රදාන කුල ස්ථානවල හැම වෙලාවෙම යෝගාවචක මතක් කරනවා. පරියන්කේට සූදානම් වෙනකොට දවසේ කොටතාවක් හෝ වෙනසන් තමයි කුකුස් කියනවනේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආපති දේශනා කළා. දේශනා කරගෙන වාඩි වෙලා කායත මෛත්‍රී කරගෙන තමයි සීලය අවශ්‍ය කරන්නේ. සීලය අවශ්‍ය නැකල බුද්ධ ආදී උතුමන් වහන්සේලාට කාය ජීවිත පූජා කරනවා. පූජා කරලයි භාවනාවට බහුල. ඊට පස්සේ මේ පූජා කරපු කායත මනුවෙච්චාවයි කියලා හෝ සබ්දයක් වුණා කියලා හෝ මොන වෙන හරි පුංචි වේදනාවක් ආවයි කියලා ආභවයක ගණ්ඩ හදනවා. බුදුන්ට පූජා කරපු එක, ධර්මයට පූජා කරපු එක, සංඝයාට පූජා කරපු එක ඉතින් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මම පූජා කරලාද මේක කියන්නේ. කාය ජීවිත නිරපේක්ෂ භාවය කියලා කියන එක අන්න එතින් තමයි උදව්පකාරය. ඒක නිසා අපිට පිළිතුරුව පරියන්කේ මුලදී පුළුවන් මේ මේක පූජා කරලා පටන් ගන්න. පූජා කළා නම් ඒක සම්වස්තනවා. ඒක ධර්මයටයි ආයි ඒක සංඝයාටයි ආයි. ආයෙක නැවත මේ පොඩි වේදනාවක් ආවා කියලා හෝ පොඩි පිටක් මේ පීඩාවක් ආවා කියලා අපව ගන්න හදනවා ඒක උත්තරම අර පූජා කිරීමේ අදිනාඩම්බරේ මත කරනවා. ඒ කායික ජීවිතයේ අනුකූලතා උපත්දේක කියලා මේ සංවර්ධනයේ බොහොම ආගමනුකූලව බොහොම ධර්මානුකූලව තේමන ගතිය මනෝවිද්‍යාවේ කියන මිනිස්යාගේ සහජ ආශයක් කියලා. හැබැයි ඒක අර කර විඤ්ඤාණුකූලව මේ සහජේම කියන ප්‍රශ්න තියෙනවා. අපි ගත්තොත් දේවල් දරවල වල දෙන්න විමහල රණ්ඩු කරපුවානේ මොකක් හරි එකට ඉලක්ක වෙච්චාම ඔක්කොම සෝපානෝපිය අතහරින. අතහම කර අතහරින. ඒ මොකද අනිත් කෙනාට අඟවන්න. මේ තමන්ගේ ඉඳුරන් මේ වෙනස පැත්තට පස් කරලා. අත්පිළිවෙතාන් යෝගයට යනවා. ඒකේ සමහරවිට මැරෙන්න උනත් හිතෙන්නේ. කන්දෝන්නේත් නෑ බොන්දෝන්නේත් නෑ කතා කරන්න ඕනෙත් නෑ කියලා අර දෙයකට ආවම දෙයකට මේ මේක වැඩ කරන්න ගියාම ඒකනේ නඩු පාඩුවක් වෙනවා මෙන්න මේ දීපපදයෙන් කෙරෙන්න තියෙන මේ සාජාතේ ඥානපදයෙන් විදිහට තමයි කරවත්තනක් සඳහන් කරන්නේ හොඳතෝම Taman මූල කර්මස්ථානයේ ඒකට කියනවා ගෝචර අධ්‍යාත්ම ආරම්භ කියලා අය විස්තර වශයෙන් බැලුවොත් මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන යනකොට දැක දැක දැන දැන පිළි පිළි ඕන අධ්‍යාත්ම විදයට ආරම්භ කරනවා පිටිවිලක් විදයට වැඩි ඒ නැත්නම් වේදනාවක් විදයට වැඩි ඒ වේදනාවේ සත්‍ය හෝ එහෙම නැත්නම් හිතවිල්ලේ අර යාන්ත හිතෝන අවස්ථාව යෝගාවතර වලට දාන්නෙත් නෑ මොකද සාම අදාළ සමුච්චිත වේලාවට යනකොට මූල කර්මස්ථානයේ තත්ත්ව කරන දාන මූල කර්මස්ථානයේ අධ්‍යයන කරන දානකට මූල කර්මස්ථානයේ දෙලන කර්මයට මේක සමමත්තකද සමමත්තක තේනකොට නම් මොන යෝගාවතරට ප්‍රශ්නයක් තියෙනවා දැන් මූල කර්මස්ථානයේ පවත්වනවද නැත්නම් මේන බාධා වේද පවත්වනවා මුළුමනේ සමමත්තම යනකලු පාටිලස් කරලා පාස්සේ. දක්ුණාට පස්සේ සමහර විචක මේ එන බාධකයක් එක්ක ද්වේෂයෙන් ගැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පරියන්කේ නැගිටලා බලවකට ආදාලා නැගිටලා යනවා. මෙන්න මේ தত্ত্ব දෙකමක් නැතුව ඉතාමත්ම මේ එන බාධායේ ස්වභාවික ලක්ෂණ දැනගන්නා අදහසින් සමාවුනොත් විතරක් ඒකාවදයට පුළුවන් වුණා මේ කාය ජීවිත නිරපේක්ෂ භාවයේ තියනවාද මගේ නැද්ද මගේ කියලා තේරෙනවා. ඒ නිසා අර දේවල් දේවල් වල ප්‍රශ්නයක් පාදාවක් මතුච්චාම රණ්ඩු කරුවල් කරලා එකිනෙකා කතා කන්නේ නැතුව ගොයින් නැතුව ඉන්නකොට වැඩ කරන්නේ හිත ද්වේෂ කරනවා. මෙතනදී ඒ ද්වේෂ පදනමට එන්න කලින්ම කීපතාවක් වෙනවා මුල් මුල් ඒක කාලයක් යනකොට තමයි හිත පුරුදු වෙන්න පටන් අර ගන්නවා මේ වේදනාවක් මත ඉඳගෙන එන ආකාරයේ දකින්න සාධ්‍යයක් මතුවේගෙන යන ආකාරය දකිමි. හිතින්ලක් මතුවේගෙන යන ආකාරය දකිමි. ඒත් එක්ක අරමුණ බේරාගෙන මේ බාහිරින් එන අරමුණ ඇති හැටි දැක ගන්නවා තමයි. ස්වභාවික ලක්ෂණ දැක ගන්නා තත්යෙන් භාවනා කරන්න නම් Taman තේරුම් අරගන්න ඕනේ මේ වගේ හැපකිරීමක් නොකර ඉවසීමේ ශක්තියක් පාවිච්චි නොකර සද්ධාදී ඉන්දිය වඩන්න බෑ. ඒ වගේම තමයි සද්ධාදී ඉන්දිය කොච්චර වැඩිලා තියෙනවද? වීර්ය කොච්චර වැඩිලා තියෙනවද සතිය කොච්චර වැඩිලා තියෙනවද කියලා බලන්න තියෙන ප්‍රගති පරීක්ෂණයක් මේ බාහිරින් පැමිණෙන ශබ්ද. බාහිරින් පැමිණෙන මේ වේදනා. එහෙම නැත්නම් හිතේ. මෙතන විස්මාර භාෂා විවහාර පොඩි ප්‍රශ්නක් දෙන්න පුළුවන්. හිතේ කියන්නේ බාහිරයක් නෙවෙයි හිතේ කියන්නේ ඇතුලේ නේද කියන්න පුළුවන්. වේදනාව කියන්නේ බාහිර නෙවෙයි ඇතුළේ නෙවෙයි කියන්න පුළුවන් නමුත් මේ නිසා ඒ අතු අධිකාවට යනකොට සඳහන් කරනවා මේ ගෝචර අධ්‍යාත්මය කියලා මෙතනදී අරගන්නේ තමන්ගේ අරමුණ විතරමයි අධ්‍යාත්මය වෙන්නේ ඒ පරිවාහිර ඔක්කොම බාහිර. ආනේ තේරුම් බේරුම් කරගත යුතු රැකිය යුතු මූල කර්මස්ථානය බාහිර අරමුණ තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ නැවත නැවත යෙදීම පිළිගාදී මේකට කියන පක්ඛංගණය කියලා බාහිර අරමුණු අතහැර ගැනීම කියන එකක්. බාහිර අරමුණු වලින් එන බාධාව කාය ජීවිත නිරපේක්ෂව පරිත්‍යාගය කියන සත්‍ය සත්‍ය කියලා පරිත්‍යාගය කියලා මේ මේ දෙක තේරුම් අරගන්න බැරි කම නිසා යෝගාවචරය අර මොහොත ගැඹුරු ආහුදත් එක්ක පෙරබදනවා වාගේ හරි එහෙකටපත් වෙන පල්ලක්. මේක යෝග ජීවිතයේ අංගයක්. මේ යෝග ජීවිතේ නැතුව බැරි ගියා. මෙන්න මේ පොරබදන ගතිය ලොකු වෙනසක්. ගුණාත්මක වෙනසක් ඇති වෙන යෝගාවචර කලතුමා පස්සට පස්සට. ඉස්සරනම් පුංචි දෙයක් ආවත් හරියට වාසිකේ වනේ කියන ඒවා බඩුවට බය වගේ සත්‍යයක් ඈතින් එනකොටම හිත හිතෙන්න පටන් ගන්න මොකද හිතේ තාම කාවුලක් නෑ අරමුණේ ඒ නිසා පිටින් එනකොටම අයියෝ මෙච්චර මම අමාරු ළඟ ආගත්ත කරක් කවලයක් නැතු ඕම් ඉතින් සත්‍යයක් ආවදේ අර බාහිර සත්‍ය විශාල කරගෙන මහා යෝධයෙක් වගේ කරගෙන ඒකත් එක්ක හත් වෙන්න මේ හිත දැක්කේ. ඒ මොකද ආරම්භයේ හිත කියලා නෑ තාම සමාධියක් ඇති වෙන්නේ. නමුත් යම් කිසි සමාධියකට එනවා නම් ආවනම් අවින්න තමන් දන්නවනම් ඒ ආරම්භය යම් ප්‍රමා බාහිර බාධා කරන යම් ප්‍රමාණයකට එනකන් අත්තර හිත කිපෙනවා. ඒතර අධ්‍යාත්මික පවත්තන්න පුළුවන් කතියක් තියෙනවා. නමුත් යම් කිසි මට්ටමකට ආවට පස්සේ නම් දත් පිටි පන්ත සීල් වලින් දාඩිය වැගිරෙන්න ඒක අnderෙන්න নানা ආකාර ඒ පාරිවිත ප්‍රතික්‍රියා කරනවා. ඒ යෝග ආශ්‍රිත නිතරම කරගෙන ඉවසගෙන යන්න පුළුවන් අනිකානික පාරකට පරණ පුරුදු ප්‍රතික්‍රියාවෙන් ඒක නැගිටලා යන්න පුළුවන් නැත්නම් මොන හරි ප්‍රතික්‍රියාවක්. නමුත් යෝග ආශ්‍රිත තවත් වේදනා විද්‍ය විචක්ක විද්‍ය කියලා සඳහන් කරන්නේ යම් කිසි ප්‍රමාණයකට වේදනා ජය ගන්නට යම් කිසි ප්‍රමාණයකට විතරක ජය ගන්න පුළුවන් වුණාට පස්සේ මෙතෙන්දි තේරුම් ගන්නවා මෙතන තමයි සත්පුරුෂකම සත්පුරුෂකම තේරුම් ගන්න. මෙතන තමයි ඉන්දිය ධර්ම තේරුම් කරගන්න ඕනේ ඉතින්. මෙතන තමයි කාය ජීවිත වලට ස්වභාවය තේරුම් කරගන්න ඕනේ. තමයි මෙතනදී කවුරුත් එක්ක රණ්ඩු වෙලා කාදාවත් පරිගැනීමක් කරන දෙන්නේ කර්මාව රූපය. මගේ ඉන්දිය ධර්ම හොඳ නරකද කියලා බලා ගන්න අවස්ථාව ආපු අවස්ථාව. මේ වෙලාවේදී ඉවතාවද මේ කාය ජීවිත නිරතේක්ෂව මම මේ සීලේ දිනේ කරගෙන සිල්වත් වෙන කාය පූජා කරන වාගේ නිසා මට මේ වෙලාවේ මේ භාවයට කබලක දාලා පළහනවා. ඒ නැත්තම් නිමිති ගන්නවා වගේ අච්චාරු ගන්නවා වගේ. මේ ඇඟ ඉතින් ආකාර විදිහට වෙහෙස වෙලා. මේ දුකේ පස්තර තත්ත්වේ මුකේට අස් දෙක ඇරලා යනවා. එදී බලන්න වාගේ. ආත්තක දැනගන්න පුළුවන් වෙනවා නම් අන්නර කාය ජීවිත නිරතේක්ෂ භාවය යදින්නට කරනවා. අෂ්ටලෝක ධර්මයේ නොකලන තාත්තේ උන්ට උන්ට උන්ට උන්ට මෝරණ තාත්තේටපත් වෙනවා එතකොට මූල කර්මස්ථානයේ අවදාහකත් මෙච්චර ගැඹුරක් දැක ගන්න පුළුවන් වෙන මොකද බාධක ධර්මයේ භයන්න බලවත් වෙනවා යම් කිසි ප්‍රමාණයකට සමාධියක් විපස්සනා වශයෙන් හෝ සමත වශයෙන් ඇති වෙලා තියෙනවා නම් අද වෙනහකට ඇති වෙලා තියෙන එක බලන්නටම තියෙන්නේ මේ මතකල වෙන්න හදන්නේ යන්නේ ඒක අසුවිලා කියනවා නම් යෝගාවතර දැනගන්නේ අරතරන් කපිතේ විදිහට ජීවිත පැහැර ගන්න මට්ටමට මේ වේදනා මේ හිතිවිලි මේ චිත්ත පීඩා නැත්නම් කායික පීඩා කියන්නේ අරමුණ කියන එක කියලා කියනවා අරමුණ තවත් යන්න පුළුවන් කියලා ආන ඕක ගැටලු දාතර තමයි යෝගාවතරට අර මෙතෙක් කියලා දක්මිට ගන්නේ තරදුනේ හිතවිලි ජය ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් මෙච්චර කරගන්නේ සාම අරමුණ තියෙනවා නේද කියලා. මෙච්චර කයෙලි හිතතියෙදි වේදනා දෙද්දි මේ අරමුණ තියෙනවා නේද මට ඒකම ධර්මයේ අරමුණමයි මේ අධ්‍යාත්ම ගෝචර අධ්‍යාත්මයේ නැවත නැවත මම යටින්න ඕනේ නැවත නැවත පත් කරන්න ඕනේ කොච්චර බාහිරින් වෙන බාධා කෙරුවොත් ඒක ඔබට ඕනනම් මන් දීලා තියෙනවා ඕන විදිහට පන්දෝ කරනවා මම දීලා තියෙන දේ මේ කය පරිත්‍යාග කරනවා සංස්කාර පොත්පත් කරනවා. ආන ඉතින් ගියාට පස්සේ නම් තේරෙනවා දවසින් දවස දවසින් දවස දැන් භාවනා වාදේ. එනකොට කුංචි බාධාවක් ආවට ඉතර වගේ මෙරස්නා ගති පාදන කලුවක සබහන් නැගිටින්නේ. මේක ඉන්දෝන දෙයක්. මට දැන් ඇවිල්ලා තියෙනවා මම දැන් එළබෙක සිටියේ තියෙන ශ්‍රද්ධාව තියෙන මම මේක දිහා බලන් තෝරන මේක තමයි මගේ භාවනායේ ජීවනය කියලා ඒක යෝගාවචරය දිසින්න තමයි පරිවේශනක් වඩපත් කරනවා මේකට තමයි කියන්නේ බලන් ආර්ය පරිවේශනය ඒ නිසා මේ බාධක ඇතිතයි යම් කිසි වටිනාකමක් තියෙනවා. කොළරින් මුසුදුසු විදියට සබ්දයක් නැගෙන නැත්නම් තමන්ගේ ඉරියාවේ මුසුදුසු ආකාර තද බල වේදනාවක් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි බාරක ප්‍රශ්නයක් නිසා හිතට හිතවිලි එනවා. මේකෙන් තමයි අපට පුළුවන් දැනගන්න ඉන්දිය තමයි වැඩේ නේද? ඊට කෙනෙකුගේ බාහිරපත් වෙනවා. ඒ නිසා මේ කාය ජීවිත නිරපේක්ෂ භාවයේ කියන එක එකිනෙක විදිහට සීරු කරනවා වගේ. නමුත් මෙතනදී පාවිච්චි කරන මේක ඒ කාන්තේම ද්වේෂය පිළිබඳව ඥානය පිළිබඳ. මේක සමහර විටක මේ විදි ආධ්‍යාත්මික පැත්තෙන් දාර්ශනික පැත්තෙන් පාවිච්චි කරන නැත්නම් හිතන්න පුළුවන් මේක නෝන්ජල් කරනවා. බාහිරින් එන මේ සතුටට අපේ ගන්නට ඇවිල්ලා අපිට මේ බාධා කරන එක නේ බාහිරින් හදනවා. බාහිරින් හදනවා කියන ගැටියක් නිසා තමයි වාසලාවට ඒ පිටික ගන්න කරන්නේ. මේ කාර්යයක් තමයි ඒ වෙලාවට සඳහන් කරන්නේ උපේක්ෂාව ගැන කතා කරනකොට මතක් කරන්නේ කොහොමද? හොඳට උපේක්ෂාව සල්පිනවා නම් ජීවිතයට ඒක තුලන් කරපෝ කුල්තියක් අත්හැරෙනවා. ඒක ඇතුළට ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ කියන විදිහට කිසිම කිසිම නැත්නම් බ්ලාස්ටික් නූලක් ඉන්ස්ටාල් කරනකොට මේකේ මෙලෙසි ඉන්නේ ඉන්නේ ඉන්නේ පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ ඒක තමයි බයලජ්ජාව කියන්නේ. කාලයට බය ගැතිය කාලයට ලැජ්ජා ගැතිය මේ හිරිකිත නැති. ඒ ජරාව හිතවිල්ල නැත්නම් වේදනාව. එයි මොකට අපි දාලා බාගන්න ඕනේ. මේ වේදනාව දිහා බලනකොට අපි අපේ පැත්තට එනවා. අපි අපේනවා. මේ වෙලාවට උදාහරණයක් අපේ දෙන්න පුළුවන් වෙන්නේ ඒ හිත හරියට ඉද්දෙක් තමන්ගේ ඔළුව අත් දෙක පා දෙක වලිගේ කට අතරට ගන්නවා. සම්මුරණය යන එක දැන්න කවදාත් සම්මුරණයයි කියන්නේ. ඒකට ඔය පරිලෝකෙට වඳුරට වගේ අතට හතුරන්න බෑ. උඩ තියෙන එකම ගියයි අර මෙතෙක් කියලා ආරක්ෂා කරන අර කට උත්තර යන්නේ ඒ කට අතරට ඉන්ද්‍රයන් වදලා. ආන්නේ තමයි මේ කායික නිරකෝෂතාවයෙන් විතරක් දිනු කරන්න හදන කෙනාට තමන් මෙතෙක් දිනු කරගෙන ආපු අරමුණ කොහොමද හරි තේන්න කියනවා නම් තමයි භාවනාවේ ඒක පිළිබඳ හිත දාලා ඉන්නවා. මේක නම් උත්තර දෙන්නේ මේක මගේ අභියෝගයක් මම මෙයා නැති කරේටි මම දහසක් නෑ. කවදාකවත් හිතන්නේ බුදුහාමුදුරුවෝ මාර්යා නැති කරන්නේ. කවදාකවත් ප්‍රාර්ථනා කරනක් නෑ මාර්යා නැති කරන්නේ. ප්‍රාර්ථනා කරලා බලන්නේ මාර්යා විදිහට අදුපාඩුවේ ගැලවිලා කරන්නේ. ඒක නිසා මේ කායජීවිත නිරපේක්ෂෝ කියලා කියන්නේ මෙතන මේ දුකට ගිය සැපලේ අවසනෙක් මරන්නට වළින කර්මයක් නෙවෙයි මෙතන කියන්නේ. අපි මේ පරිවර්තනාදී යාත්‍රාවේ ඉතර කර ගන්නවා දරා ගන්න බැරි චිත්ත පීඩාවක්, දරා ගන්න බැරි වේදනාවක්, දරා ගන්න බැරි හිතවිලි, ශබ්ද ඇති වෙනකොට අපිට මේ වෙලාවේ කර්මයන් ඉදිරියට කරා ආවේ. සියලුම මරණ ඒ අරමුණට හේතු කරගෙන ඒ වෙනදී ගියාවයි කියලා යන්නේ. එහෙම නැතිව ඒ දකුණු විද්‍යාව මේකට කියන්නේ සියදී නසා ගැනීමේ ආකල්පයක් තමයි කියලා කියනවා බැරි වෙනකොට සියදී නසා ගන්නවා. මොකද මේ අතෝ ඒ අතෝ නරසලහත් වගේ මේ අතුලගෙන ඉන්න පුළුවන් ගැතිය නිරමිත යොදා ගන්න හැටි හිතලවත් දන්නේ නැහැ ඒක හිතේ නෝන්දා කරන්නේ. ඒක යෝගාවචරයි හරියටමගේ ජීවිතේ රහස තේරුම් අරගෙන ඒ තියෙන උග්‍ර අවස්ථාවේදී අර තමයි මෙතෙක් ලබා ගන්නවා අරමුණ රෝගී කෙනෙක් හුඟනවා. බලත් ඇලේ ලබනවා වගේ ඇති වෙනවා මෙන්න මේ වෙලාවේ තමයි තේරෙන්න පටන් අරගන්නේ මේවා ඉදිරියට ගන්නොත් මේ මහා ධර්ම වේලාව. හරිද? ඒ නිසා අතුලාගෙන බේරා ගන්න එකයි මෙතන තියෙන්නේ කාය ජීවිත මොකදේශ බාලෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නැත්නම් මේක දක්ෂර ක්‍රියා යොදවන එක අවස්ථාවක් තමයි මේ ඉදිරියෙන් තියෙන තව දින තවම කරගන්න හදා. ඒ නිසා මේක මේ වෙනකොට යෝගාවචරින්ගේ නොදැනී හෝ යම් ප්‍රමාණයක් දිනු වෙලා තියෙනවා. අඩු ගානේ බාධක තත්ත්ව විදිය මූල අරමුණ පවතිනවා හෝ කියන එක දැකගන්න දීලා තියෙනවා මේක කරණ යන්නේ නැත්නම් ප්‍රයෝජන ගත්තේ නැත්නම් කියලා කියනවා එනිසා එහෙම දෙනකොට තේරුම් ගන්න දැන් මේ ඉදරන් තියෙන බාහිර ලකුණක් තමයි මේ ජීවිත තත්ත්වය ආයෙ දෙකේ තර්ජනය ආ මේ තර්ජනයේ ප්‍රයෝජන ධර්ම විදිහට යනවනේ ඒකම අපිට කරලා අත්දැක ගන්න ඒක නිසා යෝගාවචරය ඒදී සත්‍යතාවයක් ඇති කරගන්න ඕනේ කාය ජීවිත නිරපේක්ෂව ඉදිරියට යන්න. එතකොට සත්‍යක අභිවෘද්ධිය නිස්සාරණය වෙනවා. මේක කරන්නේ දැඩි නැත්නම් මේ සත්‍යය. අපි මේ ඉන්දිය කිනාස බල සූත්‍රය සඳහන් එක දැනට විවේක නින්න විවේක පොවන විවේක සම්භාරණ කියලා. විවේකයට බර විවේකයට නමනා වූ විවේකයට බර වූ සූර්යයක් ඇතුළු ඒකේ රණ්ඩු කරන අයගෙන් ඇතිවලා ගත්තකට වෙනවා. සත්‍යාවේ ඉන්දිය වඩාත් නයිස්කල්ලයට බර කරලා දිනු පවුන කරගන්න ඕනේ දැන් මම මේ බාහිර බොහෝ කාම වේගයක් ගන්න විදිහලා ඒ වගේම තමන්ගේ වැරදි ඉරියව් වැරදි වැරදි පුරුදු වැරදි නිරුද්ධාම් නගලපන දෙවිගල අයින් කරලා යම් ප්‍රමාණයකට මේ සත්‍යාවේ අතිවිද්‍ය සමාධි ප්‍රත්‍යක්ෂ ධර්ම දිනු කරගත්තම ඒ ධර්ම පැත්තකම සංගතිය ඒකම දිනු කරගන්නවා වඩාත්ම නයිස් ක්‍රමයකට කරනවා. මුදුනයි අර කලින් කියන පිනවන ඉඳන්ටත් අමතක කරලා මේ වැඩි යුතු සත්‍ය ප්‍රෝත්සාහිතවට වැඩෙන ඉන්දියන් පැත්තට නයිස් ක්‍රමයේ සිදු කිරීම මෙතනදී අදහස්. ඒ නිසා මේක මොකද්ද කරන්න ඕන කියන එක තමයි හරියටම තේරෙන්නේ. හරියටම තේරෙන්නේ දැන් මෙතෙක් වෙන කාරණා. මේ ඉන්දිය ධර්ම දිනු කරන්න යම් ආකාරයකට තමයි හොඳ යහලකන සත්‍යය දේවල් තේරුම් ගතම ආන් මේක පස්සට කරගන්නවා. ගැඩිය එහි යෙදීම ගත කරගන්නවා. ඉරාක වෙලාවට යෝගාන්තර මේක දැනෙන නිසා ඒ තමන්ගේ අර පරණ පුරුදුන පරණ පාරිත්‍රය මේ ආකාරයෙන් පවත්තන්ට යෑමේ මේ හදීගෙන වැඩිගෙන මේ ඉදිරියන්ගේ තියුණු මොහොත පුදුමාකාර විදිහට මතයි. ඒ පුරුදු අතහැරලා මේ යන ජීවිතේට යාදෙන විදිහට ඉන්ද්‍රයන්ට උදව්පකාර කරන්න ගන්න නැත්නම් මේකකින් අර සාමාන්‍ය බුද්ධි අනුපාදකම නිසා විශාල බාධාවක් සිදුන අභ්‍යන්තර ආසන වර්ධනය. මේ නියෝග සම්බන්ධයෙන් කියන එකට කියන්න තියෙන්නේ අත්ත වශයෙන්ම මේකට උපදෙස් දෙන අත්ත වශයෙන් මේක උපදෙස් දෙන කොට ආදත්තේ දෙන්න අදින උත්තරයන් මහන්සලා තමයි මේකට එකම උත්තරය. ඒ මොකද ඉන්ද්‍රයන්ට අපි කියන එකක් භාගයේ ඉන්ද්‍රයන් ලැබීමට අහතන දිවනාසේ ආදී කියන ඉන්ද්‍රයන් ලැබීමට උපකාර වෙන ධර්ම ඇත්තම අපිට සියුක්තියක අවතර වැඩිවිචෝර. යර්ජිදී තමයි අතෝරන විතරයි අයිතිවාසිකම් ගන්න පටන් ගන්න පස්සේ වෙනවා ධ්‍යානම කියනවා. ඔච්චර දුරකින් අපේ ගත්තොත් අයි අපිට එහෙම කරන්න බැරිද කියලා අයිතිවාසිකම් ඉල්ලන්න ගිහලා අර අද්දීර සංවලට වැටලා මෙතෙක් ආ දීර කරගෙන ආපු ඉන්දියානු බාරක්. ඉදිරියන් තුන වීම වර්ධනය. මේක ගාතලාවට මේ කල්පනා වැඩි භාවනා කරන ඉදිරිපත් කරගන්නේ සත්‍යව ආදි අත්කන්න වෙනවා. ඉතින් එහෙම වෙනකොට භාවනාවේ බාහිර හිමාවලා බලන්නේ මොකද කියන්නේ. මෙච්චර ලක්ෂණ මේ කාරණා ඉදිරිපත් කළා කියනවා. දැන් පුළුවන් වෙනකොට ඒ දැඩි කරගත යුතු විනය කරගත යුතු ඉන්ද්‍රියන් තව තවත් විනය කරගෙන පැත්තකට වෙනවා වෙනුවට අර පරමසෝතාවට කතා කරගෙන පරමපුරුෂයාට විනය වැඩ කරමින් මේ හැදීගෙන එන මේ සිල්ම පිළිදුන්නයි නැති ආයෙ කියන නැත්නම් අලකොල කටු වගේ කියන මේ විදිහ ධර්ම එක විනාශ කරගත්තොත් ආයෙත් එක්කම කාලයක් තමයි මේ ආදේ. ඒකම තමයි වඩාත්ම ඒ සමනා කල්පවලට මේ තපස්සතියකටත් වෙලා ඒ නැත්නම් මේ බලතල ධන ගහල කරගන්න. ඉතින් ඒ පරිසරයක් තමයි මේ හොයාගන්න. කලගෙන දුක්පත් වෙන්නේ සංසප්තේ හේරෙකට යනවා නම් තමයි අපිට පිටාගෙන යන පිටත් හොඳයි යාදන පැත්තත් හොඳයි මගේ කීයේ ලැබෙනවා. එනනම් ඒකෙදි හැමෝම කියන්නේ මිසක් කෙනෙකුට කෙනෙකුට කවරන්න බෑ. මේ කියන හොඳ ආදර්ශ ටික ගන්න තමයි බලන්නේ මේ හොඳ ආදර්ශ නේ නරකාට. ඒකත් නෙමෙයි. එතන කීයෙන් යාදන කෙනාට නම් දේවල බංගකට දෙනවා කියන මිසකට දැන් අර කවදාකවත් නැති විදිහට අනිත්‍ය ප්‍රතිබද්ධක විවිධ වෙන්න කියන හැටි දැන් ඇවිල්ලා. අංගකම වැඩිලා. ගන්න මොකද කෙච්චරක් එකද එහෙම වුණත් ඒක මොකද හොර මල ගන්නවා වගේ මේ ඉඳලා හැමදාම මොත වෙන කප්පට පත් වෙනවා ඒ නිසා එතන ඒ ආයතන සමග වැඩි තීරණයක් කටයුතු කරන්න වෙන ඊගාවට අන්තරාජ අභෝසාන වෙනවා කියලා අසහන කරන මේ කාරණාවනේ මේ පටන්ගත් වැඩි දෙලවරට යනවා කියන්නේ එහෙම නැත්නම් පරිවර්තන ප්‍රදාන කරන පටන්ගත් වීඩියෝ ඒ කප්පට පත් මේ කවදාකවත් බහා පදන්නේ නැහැ කියලා ඒ පරිපූර්ණ වීඩියෝ එකට යනවා මේක මේ භාවනා ජීවිතේ ඉතාමත්ම උච්ච ප්‍රවස්ථාවක්. ඒකට යෝගාවචරය සමහර වෙලාවට ගුරුවරයා වගේ උපදේශ දෙන්න හරි වැඩි කරනවා. මොනතරම් භාවයකට ආවත් ඒ දැනගන්නවා සාහිත්‍ය ටිකක් තරහවක් කරන දෙයක් නෑ මේ වෙලාව මගේ වැඩි ඉවර කරගන්න ඕනේ කියලා. අර ධම්මාරාම වික්ෂු වාගේ තමයි වැඩි ටික ඒ ඉවර කරන්න පෙළඹිලා නම් තියෙන්නේ කරලා ඉවර වෙලා තමයි තමයි. ඒකවත් ඉඳ කියන්නේ. අල්ලතේ දින කරන්න කරන්න බෑ. ඒකත් ගන්න ගන්න හැබැයි මේ වැඩේ විතර පැවැත්වෙන්න තමයි මට මේක ගොඩ ගන්න ගන්න පුළුවන්. පරිපූර්ණ පැත්තකට කරගන්න පුළුවන් වෙන එක මම ඒ වැඩේ කරගන්න වෙනවා කියන ඒක කරලා සර්වඥා ඉදිරියටයි අඥාතාවයකට අඥාතාවයකට පාදකතාවක් අනන්ත කියලා. ඒ වගේ දේවල් වල කාර්යයක් තමයි බොහෝම අගය කරන මත ගාරු කරන ධර්මයට ගාරු කරන සංඝයාට ගාරු කරන කෙනෙක් වගේ අනිත් අපේ කොච්චර කෝදනා කළා ඒ අතරමඟ බහා ගලන්න තේ දිගට පවත්වන ගතිය ගන්නේ ඒ සත්‍යයේ සත්‍යෙක තිබෙන විතරයි. මෙන්න මේ විදිහට ඉදිරියෙන් ධර්ම නැති කෙනාට නම් මේකේ කාරණාවලින් එකක් අත්දැකීම. මොකද ඒවත් තමයි ඉදිරියෙන් කියලා කියන්නේ අහසන කියනවා කියන්නේ. මේ සම්බන්ධ වෙනා ඉන්න පිළිසුදු ආදායකට සෑහෙන දෙයකට සත්‍යාවදී සමාන විචක්ෂණ කියන මේ ප්‍රතිපෝධිකාත්මක ධර්මයන් අදාළ ඉන්දියානු සෑහෙන මාන දිනකලකට අත්තන්ට මේ කාරණා නාමය නැත්නම් ඉතාමත්ම කාර්යකත්වයකට පත් වෙන දෙලොවක් අතර ජීවත් වෙන්න ඕනේ. අර කියන ආව ඉහිරන් පිළිබඳවත්ත් සත්‍යාදී ඉන්ද්‍රයන් දෙක අතරම විපස්සේ අන්තිම අනිශ්චිත වාක්‍යය. දෙලොවක් අතර හේවලා කියන්නේ මෙතන තමයි පිටියට නොවඳම තමයි. මෙතන තමයි කියන්නේ භාවනා කරන්න දෙල පිටියට කියන්නේ. ඒකා පිළිගන්න සාධාරණයි. ඒකම තමයි බාහිර කාම ලෝකයා භාවනා ලෝකෙට hina වෙන්නේ මෙතනදී. ඉන්න වෙනසයි මේ කාර්යය නැත්නම් දෙයක් කරලා දීලා තියෙන්නේ ඒක ඒක පාවිච්චි කරලා බලලා අපි මේ මේ කරන යන උත්තරේ වැඩි කොතනද මේ මලකට කාර්යය කොතනද මේ දුර වේලා තියෙන්නේ කියලා ඒක පිළිසිදු කරගන්න පුළුවන් මේ දුර විදිහට කරගන්න පුළුවන් උනේ මේ විදිහේ භාවිතය ධර්ම බාට පස්සේ උදාහරණයක් අපිට මෙතෙක් ආයාසයෙන් නවිත්වාදනාවුනේ ඉන්ද්‍රිය ධර්ම අපිට දෙවිලා නැගිටින්න ආධාරක ධර්ම බවට පත්න වැඩි වේලාවට